ඒකට තවත් ක්‍රමයක් තියෙනවා. දැන් අපි යම්කිසි වැඩක් කරගෙන ඉන්නවා. ඒ වැඩේට සම්බන්ධයෙන් කල්පනා කරුවොත් මේ වැඩේ අමතක වෙන්නේ අපි උදාහරණයක් වශයෙන් කියනවා ලියන වැඩක් තියෙනවා. ලියන ගමම්ම අපිට කවුරුරි කියන මේ ස්වාමීන් වහන්සේ අර මේ ආවලාට පණිවිඩයක් යවන්න තියෙන ඒකත් පොඩ්ඩක් ලියලා දෙන්නකෝ කොලේක කියලා. දැන් ලියන වැඩෙත් එක තවත් ලියන වැඩක් නේ කලේ. එහෙම ඒකට සම්බන්ධ එකක් කළාට මේක නැති වෙන්නේ ලියන වැඩේ සම්පූර්ණයෙන්ම නවත්තලා ලියන වැඩේ සම්පූර්ණයෙන් නවත්තලා වෙන මොනරි කායික එකක් කෙරුවොත් වෙන මොනරි මානසිලා කරන මොනරි වතක් කෙරුවොත් එතකොට සමහර විට අරකමතක වෙනවා. ඒ කියන්නේ යම්කිසි සිතුවිල්ලක් ආවම ඒක ආවේ පටවි මට්ටමේ එකක්ද ආපෝ මට්ටමේ එකක්ද වායෝ මට්ටමේ එකක්ද චෛතසික වලට සම්බන්ධ තේජෝ මට්ටමෙන්ද එකක්ද කියලා අරියට මේක දැනගෙන පටවි නම් තවත් පටවි එකක් හිතුවයි කියන මේක අරකට එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. පටවි මට්ටමෙන් ආපු එකට පටවියෙන්නේ මේ අපි හිතන්නේ ආපෝ වලින්. එහෙම නැත්නම් වායෝ වලින්. දැන් මේක පටවියට සම්බන්ධ නැහැනේ. දැන් මොකද වෙන්නේ? අරක සම්පූර්ණ මතකයට එනකොට මේකේ සම්පූර්ණ මතකය අයින් වෙනවා. මේක තමයි අර චෛතසිකය එහෙම නැත්නම් අරමුණ වෙනස් කරන ක්‍රමවේදය. දැන් පරණ සිතවිල්ලට සමවදිනවයි කියලා කියන්නේ දැන් අපට වැවේ නාන එකක් මතක් වුණා. වැවේ නාන එක සාමාන්‍ය දෙයක්. දැන් වැවේ නාන එක මතක් වුණේ ඇයි? නිකන් එන්න බෑනේ. වැවේ නාන එක මතක්. හේතුව වැව නිකන් මතක් වෙන්න බෑ. කෙනෙක් දැක්කාම අම්මා මතක් වෙනවා. කෙනෙක් දැක්කම අම්මා මතක් වුණේ ඇත්තටම එයා දැකපු නිසාද එයාගේ ඇඩරුවල කොණ්ඩේම නැත්තං ඇට්ටේ මූණ එයාගේ වර්ණය මොනවා එකක් අම්මට ගැළපුණ නිසාද හැමෝම දැක්කම එහෙම මතක් වෙන්නේ නැහනේ. ඒතර මොන හරි එකක් තියෙනවා. එහෙම නේද? දැන් ඒ ආපු එක දැනගත්ත ගමන් දැන් කොතනද ඉන්නේ? දැන් ඒ සිතුවිල්ල ආවා. වැවේ නාන එක මතක් වුණා. අර වැවේ ආරණ සද්දෙත් එක්ක අර වැවනේ හරන්නේ. ඒතර වැවේ යම් කිසි පීඩනයක් ආවම වැවට අදාළ දේවල් නෙමතු වෙන්නේ. රාගික එකක් ආවම රාගිට අදාළ දේවල් නෙමතු වෙන්නේ. ද්වේෂයට එකක් ගැටුණාම ද්වේෂයට අදාළ දේවල් නේ මතුවෙන්නේ. එහෙම නේද? එහෙම තමයි අභිධර්මයේ තියෙන්නේ. එහෙම තමයි හැම සිතක්ම ඇදලා තින්නේ. එතකොට වැවේ සද්ද ඇවුනා, වැවට අදාළ දේවල් මතුණා. සමාට වැවහාරන් එකක් මතක් වෙන්න පුළුවන්. වැවේ නාන එකක් මතක් වෙන්න පුළුවන්. වැවේ පීනන එකක් මතක් වෙන්න පුළුවන්. අලුතෙන් වැවක් හදපු කාලේ ශ්‍රම දාණය දුන්නේ ඒක මතක් වෙන්න පුළුවන්. මොනාරි අර වැව සම්බන්ධයෙන් තියෙන දේවල් අවදි වෙනවා. දැන් වැවට සම්බන්ධ එකක් එනකොට වැවේ දේවල් මතු වෙනකොට දැනගත්තම දැන් කොතනද එන්නේ? හරි. එතන තමයි හැබැයි වැව මතක් වෙනකොට එතන වැව සම්බන්ධයෙන් අවිද්‍යාවක් එක්ක තිබුණා. අවිද්‍යාවත් එක්ක වැව සම්බන්ධ තිබුණා. දැනුත් වැවේ තමයි ඉන්නේ. හැබැයි විද්‍යාවත් එක්ක වැව හේමම තියෙනවා අර අවිද්‍යාව එක විතරක් විද්‍යාව බවට පත් වෙලා තියෙනවා. එහෙම නේද? දැන් අර ශබ්දය ඇහුවා. ශබ්දය වුණා. දැන් මේ ශබ්දය වෙනස් කරනවා. මොකද්ද? කොහොමද වෙනස් කරන්නේ? විදුලි කොටන ශබ්දයකට වෙනස් කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් අර වැවයි සම්බන්ධයෙන් නැහැ. අර අපේ මිදුලට විදුලි කොටපේක අරක වෙනස් කරපම ඒකට අදාළ කරනවා. අර යනකොට අපේ එනේ ගාක් දෙකට පැල්ලා ඒව මතක් ඇයි මේක වෙනස් කරන්න කරන්න කරන්න ගොඩක් දේවල් එනවා. දැන් ඔබ වහන්සේ කියනවා මේ වැව මතක් වුණා. ඒකට කලින් තිබිච්ච සිතවිල්ලට ගියාම ඒක හරි ගියා. කලින් තිබිච්ච සිතවිල්ලට ගියාම ඒකට අදාළ මතකයන් අවදි වෙනවද නැද්ද? දැන් බලන්න. තව සරල කරමු. ඔබ වහන්සේගේ අවබෝධය වැඩි කරන්නයි මේ මාංශයනේ. හොඳට තේරුම් ගන්න. වැරදෙනවා නම් තේරෙන්නේ නැත්නම් කියන්න. දැන් ඔබ වහන්සේට ලෝභයක් ආවා. ලෝභය එන්න ඒතුව මොකද මේ ටෝච් එක දැක්කන්නේ මේක හොඳ එකක් නේ LED එකක් නේ මේ වගේ එකක් තමයි මමත් බලාගෙන හිටියේ මේ අම්බුනොත් හොඳයි කියලා. දැක්කා ලෝභය හටගත්තා. ලෝභය හටගත්තා. දැන් ලෝභය හටගත්තනේ. දැන් අපිට කලින් සිතවිල්ලට ඕනේ. කලින් සිතවිල්ලට යන්න ඕනේ. කලින් සිතවිල්ල මොකද්ද? ටෝචුත් නැතුව මොකවත් නැතුව මේ තියෙන වැඩ ටික කරගෙන ලයිට් එක තියෙනවා. ඒ අවශ්‍ය ටික කල්ැතුව කරගත්තා, කුටිය වාගත්තා, රාත්‍රී කාලේ භාවනා යෝගේ ඉන්නවා. ටෝච් මොකවත් ඕනේ නැහැ කියලා එහෙම එකක් හදාගෙන හිටියා. දැන් ඒ අදාගත්ත සිටිවිල්ලට මේක පටහැනිනේ. පටහැනි නම් මොකද්ද එතන වෙන්නේ ගැටුමක් නේද? දැන් මේක හත්තරින්ද අරකට ගියා. අරකට ගියේ මේකට ගැටුණ නිසානේ. මේක ඕන් නෑ කියන අදහස ආවේ නැත්නම් අරකට යන්නේ මේ අදහස අපට ගැටලුවක්. මේක මට අවශ්‍ය නෑ කියන ඒ චේතනාව ඒ පටිගේ ඇතිවෙච්ච නිසා තමයි මේකෙන් නිදාස් වෙන්න අවශ්‍යතාවයක් තියෙන නිසා තමයි අර කලින් එකට ගියේ. එහෙමද නැද්ද? එතකොට දැන් අතන පටිගයට අනුව දැන් ඒකට තියෙන තැම්පත් මතු වෙනවද නැද්ද? මතු වෙනවා. එතකොට මොකද්ද අපි මේ පරණ සිතුවිල්ලට යනවයි කියන කියන එක? හරි. හරි. ඔබ වහන්සේට තේරුණා වැඩේ. එතකොට දැන් අපි යමක් දැක්කාම යමක් දැක්කාම සිතුවිල්ලක් එනවා. අනේ මේකෙන් කෙලස් එනවනේ. කලින් සිතුවිල්ලට ගියාම ඒකට අදාළත් එනවා තමයි. දැන් අපි කියන කලින් සිතුවිල්ල මොකවත් තිබුණ නැහැ. දැන් මොකවත් තිබුණ නැහැ තැනට ගියාම මොකවත් තිබුණ නැහැ කියන එක හරි එනවද නැද්ද? එහෙනම් මේ සිත නැවතෙනවද? නැහැ. බුදුහාමුදුරන්ගේ සිතත් නැවතුණා. අර සිතවිලි වලින් ඇති වෙන කර්මය නැවතුනේ. අපිටත් පුළුවන්කම තියෙන්නේ සිත නවත්තන්න නෙමෙයි. සිතින් නිර්මාණය වෙන භවය, එහෙම නැත්නම් කර්මය, ඉපදීමේ අවස්ථාව මේක තමයි නවත්තන්න පුළුවන්. දැන් අපට ඕනේ සිත නවත්තන්නද, ඒකෙන් ඇදෙන කර්මය නවත්තන්නද? කලින් සිතවිල්ලයි මේ සිතවිල්ලයි දෙකම දිහා බලනවා. හැබැයි දෙකටම 100 තියෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මේක මේකට සමාන වෙනවද නැද්ද? හොඳ උදාහරණයක් දෙන්න. ගිලම්පස එකක් තියෙනවා. කාට එකක් තියෙනවා. උණු වතුරකකුත් තියෙනවා. උණු වතුර සමාන නැහැ ගිලම්පසයකට. ගිලම්පසයක සමාන නැහැ උණු වතුරකට. හරිද? ඒක උණු වතුර මේක ගිලම්පස. දෙක එකට එකතු කරනවා. දැන් උණු වතුර තියනවාද? ගිලම්පස තියනවාද? ගිලම්පස තියෙනවා. ගිලම්පස තියෙනවා. උණු වතුර නැහැ. හැබැයි උණු වතුර තුල ගිලම්පස තියනවද නැද්ද? උණු වතුර තුල ගිලම්පස. තියෙනවා. උණු වතුර තුල ගිලම්පස තියෙනවා. ගිලම්පස තුල උණු වතුර තියෙනවද නැද්ද? තියෙනවා. ගිලම්පස තුලයි මේක තියෙනවනේ මේක දැම්මනේ. මේකට මේක දැම්මත් මේකට මේක දැම්මත් දෙක එකතු වුණාම වතුරයි නැති උනේ. කෙලෙසුයි නැති උනේ. නමුත් ප්‍රශ්නේ තියෙනවා. මොකද්ද? ගිලම්පස කියන එක තියෙනවා. නාමයේ රූපේ තියෙනවා. අර වතුර නැති වුණා වගේ අර කෙලස් ටිකයි නැති වුනේ. එහෙනම් අර පරණ සිටිවිල්ලයි අලුත් සිටිවිල්ලයි දෙක සමාන්තර කරාම ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නේ නිසා ඇතිවෙන ඉපදීම නැතුව ගියා. දැන් තේරෙනවද? මේක වැඩුන්නේ නැහැ නේද අර වඩන එකේ? වැඩුණාද නැද්ද? හරි. මේක උත්සාහ කරා.